කරනු ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසිනි. අනුත්තර ස්වාමීන් වහන්සේ කීප අවස්ථාවකදීම ගිලන්නේ රහතන් වහන්සේලාට <clears throat> බුදුරජාන් වහන්සේ විසින් වොජ්ජංග ධර්ම දේශනා කිරීමෙන් සූපත් කර උසේක. තමන් වහන්සේද මේ ධර්ම විස්තරය අන්වික්ෂ ප්‍රවා කියවාගත්සේක. අද කීතක් වශයෙන් භාවිතා කරන වොජ්ජංග සූත්‍රයේදී ලෙඩ සුව කිරීමේ ඉලායති මනෝවිද්‍යාත්මක වටිනාකම හෝ වෙනත් ලෙඩ සුව කිරීමේ තුඩු දෙන හේතු පහදා දෙයි. මේක බුදුම ස්වාමීන් වහන්සේලා කියන්නේ අපි දන්නවා බොජ්ජංග කියවම දෙපොළක සඳහන් වෙනවා සත්‍තිස් පෝජපාශික ධර්ම සහ සත්ත බොජ්ජංග කියලා මේ බොජ්ජංග වචනේ දෙපොළක සඳහන් වෙනවා. සත්‍තිස් පෝජපාශික ධර්ම කියන එක අහලා තියෙනවා. ඒකෙන් සාමාන්‍යයෙන් බුදුහාමුදුරුවෝ කියන්නේ අපේ ආයුධ මල්ල. ගමනක් යනකොට ආධ්‍යාත්මික ගමනේ තියෙනුනේ ආයුධ මල්ල. සතර සතිපට්ඨාන සතර සම්මා ප්‍රදාන් වීර්ය සතර ඉද්ධිපාද පංච බල පංච ඉන්ද්‍රිය සත්පුඤ්ඤං සහ ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒක පොඩි පොඩි සෙට්ස්. ගමන් මල්ල දැන් කියන ආයුධ සෙට් එක වගේ. සෙට්ස් ටිකක් තියෙනවා. 37ක් මේ 37 මේ 37ම බොජ්ජංග කියනවා සත්‍ය බොජ්ජංග වලට බොජ්ජංග කියනවා. ඒ කියන්නේ බෝධියට නිතරම නැමිලා තියෙනවා. මේ 37 වීරිය නම පොලක සඳහන් වෙනවා. සතිය අට පොලක සඳහන් වෙනවා. අනිත් ධර්ම මේ පස්සද්ධිය කියන චෛසිකේ එකම එක පොලකයි සඳහන් වෙන්නේ ඒක සඳහන් වෙන්නේ සත්‍ය බොජ්ජංග. මේක තමයි හීලින් ඉෆෙක්ට් එක. පස්සද්ධිය තමයි අපි හීල් කරන්නේ. අපේ හිත ඇවිස්සලා තියෙන තාක්කල් අපි අපේ ඇඟට වද දෙනවා. අපි ඇඟට දඩ දඩ දඩ වෙනවා. මේක තැම්පත් වෙච්ච ගමන් පස්සද්ධිය කියලා කියන්නේ ශාන්ත සුන්දර භාවය වෙච්ච ගමන් ඇඟයි හිතයි දෙක සුඛීම වලට බයි. එයා මේ ත්‍රික කරන්න පටන් ගන්නවා. අපි කවදාකවත් මේකට විවේකී දෙන්නේ අපි රූප පෙන්නනවා, ශබ්ද අසනවා, ගඳ පෙන්නනවා, රස පෙන්නනවා, පහසවල් දෙනවා. ජීවිත දේවල් කල්පනා කර කර හිතනවා මේකෙන් තමයි අපිට ලාභ සත්කාර සම්මාන කිලෝක හම්බ වෙන්නේ, සමාජ තත්ත්ව ලැබෙන්නේ, දේශවාන වාසි ලැබෙන්නේ, ආර්ථික ලැබෙන්නේ කියලා. නමුත් වෙන්නේ මොකද්ද? පිටිපන්දම දෙපැත්තෙන් පත්තු කරනවා තමයි වෙන්නේ. බොහොමින්ද කැනලින් ද බෝධිංස් කියලා කියන්නේ අපරාධී ටික වැක්කෙලා නැති වෙන මිසක් පත් වෙනවා නෙවෙයි. ඒ නිසා තමන්ට තමයි මෛත්‍රී කරනවා. තමන්ට තමයි අත්ත කුසලය ස්වార్థය කරනවා නම් පස්සද්ධිය පොඩ්ඩක් ඇති කරගන්න. දවසකට විනාඩි 10ක් 15ක් මේක මේ කටිගා රීචාර්ජ් වෙන්නේ. රිකියුපරේට් වෙන්නේ. පස්සද්ධිය තමයි මේ දෙන්නේ. පස්සද්ධිය ඉංග්‍රීසියෙන් පස්සද්ධිය තමයි සුඛයට ආසන්න කරනව ප්‍රීතියේනවා ඊට ඉස්සෙල්ලා අනික් ධර්ම ටික පෙළ ගැසිලා එනවා. ඊට පස්සේ තමයි මේක නිෂිනින්ද දුවන්නේ. මැෂින් එක. ඒක තමයි ඉන්ද්‍රංගයෙන් කිසිම මෙහෙයුමක් නැහැ. චේතනා නැහැ. සකස් කිරීම නැහැ, අරැඳීම නැහැ. මෙයාටයි. මේක සාමාන්‍ය සිද්ධ වෙන දා තමයි නිින්දෙදී. නමුත් ඒක අසිහියෙන් සිද්ධ වෙන වැඩක්. යම් කිසි පොළ සිහියෙන් යුක්තව මේ ඉඳුරංගෙන් පොඩ්ඩක් හිත ගලවලා අන්නර සාන්ත සුන්දර තත්ත්වයට තියන්න පුළුවන් නම් පැයක් ඉඳලා නැගිටලා බලන්න කොච්චර සාන්තියක්ද හිතට එන්නේ කියලා. හීලින් එක ඉබේම තියෙනවා. මේක තමයි හීල් එක. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා පස්සද්දි සම්බොජ්ජංගෝ කෝ කස්සත මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඥාය නිබ්බානාය සම්මතති. කාශ්‍යපේ උඹ පස්සද්දි වඩලා තියෙනවා. උඹ දැන් ඊට වෙලා ඉන්නේ. මතකනේ අන්නේ පස්සද්දිට හිත දාපන්. ඒක උඹ නිකම්ම සුවය. බුදුචානන්ට ලෙඩෙච්චාම් චුන්න යොන්දහමරණ කතා කරලා චුන්න මට බොජ්ජංග ටිකක් කියපන්. ඒ කියන සති සම්පොජ්ජංගේ, ධම්මවිචේ සම්පොජ්ජංගේ, පීති සුඛ පස්සද්දි සමාධි උපේක්ඛා. මේක විශේෂම හීලින් ඉෆෙක්ට් එක දෙන්නේ පස්සද්දි. පස්සම්බරය කියලා කියන්නේ සංසිද්ධ වීම. මේ සංසිද්ධ වීම තමයි කියන්නේ. නමුත් මේ ලෝකේ මොකද කරන්නේ කුප්පණේ. අපි මේ හොයාගෙන යන්නේ කුප්පණේ. ඒ නිසා අපි කුප්පයෝ කුප්පියකින් වැටෙන්න නේද ගමේ පාවිච්චි කරන මොකද කියන්නේ? කුප්පිය කියන බයින්නකොට කේන්ති කියලා වෙන මොකද කුප්පිය කියන්නේ? ඉක්මනට කේන් කියන්නේ නෑ. නිසා අපි කුප්ප වැඩ කරන්නේ මේ ඇහැ පිනවලා. කුපිත කරනවා අයුවා. රූප ශබ්ද ගන්ධ ඒ ඊයේ පොදු භාවනා කරන්න හලතුනේ මේ මුදුවට සාන්ත වෙච්චාන් සද්දයක් ඇහෙනකොට ඇවිස්සන ගතියක් දැනෙනවා. පීරි ගන්න ගතියක් දැනෙනවා. නිස්කලංකතාවය කැඩෙනවයි කියේ. ඒ තරමට අපේ හිත ඇත්තටම කැමති මේ ශාන්තියට, මේ උපේක්ෂාවට. sorry මේ පස්සද්ධියට. නමුත් අපේ සෑම දක්ෂකමකම අපි කරන්නේ ඒක හොල්ලලා දාන එක තමයි. ඒක තැම්පත් වෙන්න දෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනනම් අපි මඩවල සහිත වතුර වීදුරුවක් කබඩයක් උඩ තිබ්බොත් එන්නේ එන්නේ එන්නේ තැම්පත් වෙනවා. ඊටාම් කලල් මඩ අංශුවක් අඟලක් ගමන් කරන්න සුමානක් විතරයි. ඒක ආයෙත් සරක් කනවා කෙරුවොත් අර සේරම ආයෙවිසෙ. ආයෙ සුමානෙකට වැඩි වෙලාවක් ගන්න තැම්පත් වෙයි. භාවනාදී අපි කරන්න ඕන තැම්පත් හැරගෙන තැම්පත් වෙච්චාම හරි පාළුයි කියලා කියනවා. හරි කම්මැලි කියලා කියනවා. ඒකාකාරී කියලා ආයෙ අවශ්‍යම. සක්මන් කරලා පොඩ්ඩක් අවශ්‍යල ගන්න බබා. ආයෙම තැම්පත් කරනවා. ආයෙ අවශ්‍යම මේක වතුර දානවා, ගින්දර දානවා, වතුර දානවා, ගින්දර දානවා. ඊට පස්සේ එළියට ගියාට පස්සේ ආ action packed white screen 72 screen එකේ කට අරගෙන බලාගෙන ඉතින් රූපද ශබ්දද ගන්ධද රසද වක් කරනවා මේක. මේ වක් කරලා කියනවා හරි ටෙන්ෂන් එකක් එනවා. කෑවට නිින්ද නැහැ. හරි අප්සෙට් නේ. හැපෙන්නේ නැතු වෙනවා කියන්නේ. ඉතින් ඒකට තමයි කියන්නේ අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආසාවක් මිනිස්සුනේ ලැබෙයිද නෙයි ගැළපීමක් කියන්නේ. ඒක නිසා සාමාන්‍ය මගේ භාගයන් කියන්නේ මේ බෙදාගෙන කන කෑමක් කන්නේ අපි. කිසි කෙනෙක් බෑ අපි උකුප්පන්න අපි ඉල්ලගෙන කන. ගැඹුරු ළිඳකින් ඇදගෙන මේ නාන්නේ. ඒක නිසා භාවනා කරනකොට දෙනවා වෙන මොනවත්වත් එපා. එක තැනක වාඩි වෙලා ඇද්දක වහගෙන ඉන්නක මොන තරම් සාන්තියක්ද කියලා කියන්නේ භාවනා පැත්තකට දාන්න. ධ්‍යාන පැත්තකට දාන්න. මාර්ගඵල පැත්තකට දාන්න. කතා නොකර ඇහත් දෙක වහගෙන ඉන්න එක පොඩි සෙල්ලමක් කියලා. මේක ආශ්චර්යයක් නෙවෙයිද කියලා කියන්නේ. පැත්තක ධ්‍යාන ආභිඥා පැත්තක දාන මේ හිතට පොඩ්ඩක් ශාන්ති වෙන්න දෙන්න. විවේක වෙන්න දෙන්න. ඒක තමයි බොජ්ජංගෙන් කෙරෙන්නේ. ඉතින් මේක ඉවර කරන්න ඉස්සෙල්ලා තව එක කාරණාවක් මතක් කරනවාට බුදුන් වහන්සේම කියලා තිබුණා මේ මේ සෝපත් වීම සඳහා අපි කියන්නේ පිරික්කිනා කියලා. පරික්ක කියලා කියන්නේ පරිත්‍යාගයෙන් අවස්ථාවක් මේ ආරස්සජාති තුනක් තියෙනවා ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා මම පොත පරිවර්තනය කරා සතියෙන් සායදවි අනුශාසනා කියලා. පරිත්‍යාජ තුනක් තියෙනවා බෞද්ධයට එකක් තමයි ආහන පිළිත දෙක තමයි කියන පිළිත තුන තමයි කරන පිළිත. ආහන පිළිත කියන්නේ ආම්තුත්‍යයක් දෙකට වඩාමල පිළිත් කියන්නේ කවුරුවෙන් අහගෙන. එතකොට අපේ දෙකට ආරසවසන. ඊට වැඩිය දසදහස් ගුණේ කාර්යසව සැලකෙනවා Taman හරියට මාත්‍රාව කියලා බෙරික් කියනකොට. එතකොට මේ යෙදෙන්න වෙනවනේ Taman හිට යෙදෙනවනේ. ඒ කියනකොටත් අර්ථ දැනගෙන කියනවා. බොජ්ජංගේ කියලා කියන්නේ සති සම්බොජ්ජංගයයි මයා සම්මදක්ඛාතෝ කියලා කියන්නේ උඹලට මම හරි විදිහට පෙන්නවා කියන එකයි අභිඥාය නිබ්බාන කියලා වචනෙන් වචනේ තේරෙනවා නම් ඒක හොඳට වයිබ්‍රේට් වෙනවා. ඒක දෙවෙනි එකට අහන පිළිතුරේ දසදහස් ගුණක්. ඊට ටිය බරපතලම මේ අරසා තමයි කරන පිළිත හිත තැම්පත් කරන්නේ. සම්පූර්ණ හිත සතිය සමාධියෙන් පිරිච්ච වෙලාවට දෙන අරසාව දෙන ඒ සෝසේවාව හීලින්ග ආය අහන පිළිතුර සහ කියන පිළිතුර එක බලනකොට ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා අපි උත්සාහ කරනවා දවසට විනාඩි 5ක් 10ක්වත් මේ අවුරුදු 50කට දුපු මේ මැෂින් එකට පොඩ්ඩක් නිකන් සර්විස් කරන්න බැටරිය පොඩ්ඩක් රීචාර්ජ් කරන්න ඉතින් ඒක කියනොල්ම වෙලා නැති අනික ඕනේ කුමාරකක් කරන්න ඕන තරම් වෙලා තියෙනවා මේකට ගියාම කියනවා අයියෝ මොනවත් කරගන්න වෙලා නැහැ ඒක කට අරගෙන ටෙලිවිෂන් එක දිහා බලන්න පැයක් කිසි කරදරයක් නැතුව දීලා අල්ලපු දෙකත් එක පච කෙල කෙල ඉන්න ඕන තරම් වෙලා තියෙනවා පැතිරලා භාවනා කරන්න කිව්වොත් අනේ අම්මේ ඒකට කියන කතා යනකොට බල්ලු බිමට දාවුපත් ගන්න. ඒ තරමට මේ කුප්පන ගතිය රට කැමති. මම යන්නේ මේ තරහට නෙමෙයි මගේ මේ වචන වල ඇති මේ කවුරුත් මේ ඉස්තර කරගන්න බෑ මේ මොන්නේ මෙතෙන්ද ගියහම කීවෙන එකක් මගේ. මම මේ ඊරිය සුද්ධ වෙනකන මම මේක කරන්නේ නැහැ කියන එක නෙමෙයි. මේ අපි බලන්නේ අපි නටන නාටකයේ ඇති. කවුද අපි අවශ්‍යන්නේ? මොනවා හරි තැම්පත් වෙගෙනුත් අපි නවල් එක කරන් කියවන්න පටන් ගන්නවා. රේඩියෝ එක දාගන්න. ටෙලිවිෂන් එක දාගන්න නැත්නම් කාටවත් ටෙලිෆෝන් කරනවා. මොකද අර තැම්පත් වෙනකොට මහා පාළුවකටියක් තියෙනවා. ඉතින් මේක තැම්පත් කරන හැටි ඉගෙන ගන්න නම් ඉතින් බුදුහාමුදුරු කියන මොකක් කරන්නත් කැලේකට බලයක්. කැලේට ගියාට පස්සේ කවුරුත් නැහැ නේ කතා කරන්නේ. නැත්නම් ගහක් මුලට බලන්න තසුන්‍යා ගාලක් කරන්නේ. ඇත්තටම කියන්නේ යෑමම භාවනාව කියලා මම කියන්නේ. එහෙම අපි මේ මේ කියන මේ ඔක්කොම කරදර කරදර පැත්තකට වෙලා ළයින් වෙන්න ඕන කියන එකම ලොකු භාවනාවක්. ඉතින් ඒක තමයි බොද්ධංග වගේ දේවල් කරන ධර්ම බාටපත් වෙනවා නිකන් මේ කවුරුත් කියන පිටක් අහනවා බෝ තමන් පිට කියනවට වැඩිය කරන ධර්ම බාටපත් වෙන නිසා අපිට පිට අවශ්‍යයි. මොකද හේතුව අපේ කර්ම ආවරණ තියෙනවා, කෙලෙස් ආවරණ තියෙනවා, නොදෙන්න ඕපෙන් නැත්තන්ගේ බලපෑම් තියෙනවා. ඒ නිසා අපිට පිට අවශ්‍යයි. තවත් පිට තමන් කිලම හදාගන්න. පුළුවන් තරම් මතක තියාගෙන දවසකට විනාඩි 10ක් 15ක් මාත් එක්ක මම මම දැන් මෙතන මම මේක තැම්පත් වෙනවා එතකොට මේ පොච්චන්නේ බෑ Thank you. දැන් අපි දැන් මම දැන් මේ කතාව කියනකොට ඕගොල්ලන්ට රසයක් තියෙයි. අහුණේ ක්‍රියාවක් අහනකොට වෙන පැත්තෙන් අහන්න ඒකට කරගෙන අහගෙන ඉන්නවා. ඒ වගේ තමයි අපි ලෙඩ වුණාට පස්සේ අපිට ගොනුව නැති වෙනවා. ඉතින් ඒක කවුරු කියලා අනි ලස්සන්ට ඒ ගොනුව මතක් කරලා දෙනවා. කාර්යවත් ඒ විදිහටම චිත්ත විදිය යනකොට ආර ගුණෙ ඉන්න පුළුවන්. ඒක නිසා අපිට තනියට කප්පුලියක් ගන්නකොට කොච්චර දුරුනත් අපිට අනිත් කට්ටියගේ කල්යාණ මිත්‍ර සහයෝගය අවශ්‍යයි. ඒ නිසා මේ බුදු චින්තා බුදුහාමුදුරන්ට ඒක ඕනේ නැහැ කියලා අපිට බෑ බුදුහාමුදුරු සුන්දහාමුදුරන්ට බොහෝම නිහතමානීව චුන්ද මට පිළිත්‍යක් කියපන්. මට බුද්ධන් ටිකක් කියපන්. සුන්දහාමුදුරු ගුණ ඔබවහන්සේ බුදුහාමුදුරු ඔබවහන්සේ පොල් චාර්ජස් බැටරියක් අපේ කොට තමයි බැටරි චාර්ජ් කරන්නේ ඕනේ නැහැ කියන්නේ කියන්නේ. උන්වහන්සේ දන්න මේ මනුස්ස හිත කියන එක ඕන පැත්තකට නරක වෙන්න පුළුවන් හදන්න පුළුවන්. ඒ වෙලාවට කළ යුත්තේ කරන එකයි තියෙන්නේ. ඒ නිසා අපි කොච්චර බණ භාවනා කරත් අපේ ඉතින් පන්සිල් පද කරේ. ඒක සාප කරන්න එපා. තව කෙනෙකුට ගිහිල්ලා කියන්න අනේ මගේ ඉතින් මෙහෙම දෙයක් වුණා මම මොකද මේ කරන්නේ. ඒක තව කෙනෙක් ඇවිල්ලා අපිට කිව්වොත් එහෙම අනේ මට මෙහෙම මෙන්න මේ අකටයුත්ත නොකොට යුතුයි. ඊගෙන බලන්න ඕනේ අපේ පවුල කෙනෙක් කිමු හැදෙන්නයි හදන්නේ. උපක්‍රම දෙනකොට තෝට්ට ගැලපෙන වැඩේ කරනකොට අම්ම ගහනවා නේ. මොකද අපි දන්නවනේ අපේ හිත කොච්චර පෙරලෙන සුළුද කියලා ඒ වෙලෙට ගියාම ඔක්කොම සම්බ්‍රක්‍මචාරීන් වහන්සේලා. අපි එක නාම හැම කෙනාට උදව් කරගන්න කෙනෙක් විදිහට මෙයා බුදුහාමුදුර මෙයා ගෝලයක් මොකොත් නැහැ. උදාහරණයක් මමත් කල්යන්න මිත්‍රන් වහන්සේනම මම සම්බ්‍රක්‍මචාරීන් වහන්සේ එකට බ්‍රහ්මචාරී හැතරේ. ඒකට එන අර මේ පෞලි ගතිය බලන්නේ අපි ඔකට භාවනා කරනවා කිව්වට පස්සේ මේක බුද්ධම තල්ලුවක් තියෙනවා මේක තමයි භගවතුන් කියන්නේ සමග්ගාණං තපෝසුකෝ සමගි වුණට සපසසුකයි ඒක මේ ස්ත්‍රීද පුරුෂද පැවිදිද නැද්ද කියන්නේ කායද අමරපුරුනි කායද ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ අපි ඔක්කොම අමාරු ගමනක් යන ඇත්තෝ අපි එකට එක නඩේක යනවනම් ඉබේම ගැම්මේ ඉතින් ඒකෙදි මේ ගමන යනකොට අහවලට මම අසවල් උදව්ව කරන්න ඕනේ නැහැ කියලා අයින් කරන්න දෙන්නේ. අපි ළඟ තියෙන හැම හැකියාවක් අනිත් කෙනාට උදව් කරන්න. ඒ වගේම අපි මන් දැන් මේ වෙලා ඉන්නේ මට කාගවත් උදව් ඕනේ කියලා අපි කිසි දවසක ප්‍රකාශ කරන්නේ. කවුරු ඉස්සර දන ගන්න වෙයිද? මේ සරිකානම් තියෙන්නේ පරපටිපදාමේ ජීවික. මගේ ජීවිතේ සම්පූර්ණ අනුමහබැඳිච්ච ජීවිතයක් තියෙන එක. ඒකෝට ඇත්තටම නිකන් බබා ගිහින් අම්ම ගොඩක් ඉන්න ගත්තා වගේ. අම්මා ඔක්කොම කරලා දෙනවනේ අම්මා කිරිත් දෙනවා ආරක්ෂාවක් දෙනවා අම්මගේ ඔළුත් අපි නැතුව මේ අයියා වෙන්න ගත්තොත් මම දන්නවා කියලා ඉතින් නම් ගමනක් නැහැ මොකද කියන්නේ ආනාපානසතිය මොකක්ද ආනාපානසතිය නෑ පස්සද්ධිය කියලා කියන්නේ ඒක පිළිස්වර අහගෙන ඉන්නකොට සාමාන්‍යව දහකරි රෙස්ටරන් වාඩිලා නිකන් වාඩිලා ඒකට අත්දානිය උත්තරවද මෙහෙමයි අපි බ්‍රෙත් එක හරහා ගිහිල්ලා එක්ස්පීරියන්ස් කරන ඉනර් ස්පේස් එකනේ හෝල් බඩි එක්ස්පීරියන්ස් එකනේ මේ ලෝකේ ඉන්න බර ගානක් අපි දන්නේ නැතුනට සවුන්ඩ් එක දිගේ ගිහිල්ලා උතෙන් දැක්කා ඇස් දෙක වහගෙන විෂන් එක දිගේ උකට යන්නත් පුළුවන්. ආනාපාන දිගේ යන්නත් පුළුවන්. ස්මෙල් එක දිගේ යන්නත් පුළුවන්. මියුසික් එක දිගේ යන්නත් පුළුවන්. ඕනේ තැනකට යන්න පුළුවන්. ඔය භජන් වලදී කරන්නේ ඒ රිද්මික් සවුන්ඩ් එකක් දීලා අතෙන් දෙකින් ඔක්කොම ඊට පස්සේ ඒක ගහන්න නටනකොට ඉබේම ඒක යනවා අර ඉන්ඩිවිඩුවැලිටි එකක් නෙවෙයි සම්පූර්ණ නිකන් පිරිච්ච ගතියකට. එතනින් ගියාම සමහර සවුන්ඩ් සයිලන්ස් එකට හිත දානවා. දැන් මම කිව්වා කට්ටු ඇතුළට බහිනවා. සමහරව ඇත්තට වහන පේන ආලෝකයට දාන්න බෑ. කොතනින් ගියත් අපිට ඕන කරලා තියෙන්නේ whole body experience එකක් ගන්න. අපිට තියෙන්නේ fragmented knowledge එකක් දැන් ඇහැට ගියොත් කනට නෑ කන්න ගියොත් නාසයට නෑ. ඒක අපි දන්නේ නෑ අපි හිතන්නේ ඥාන විශ්වාසයේ ලස්සනට කියනවා පික්චර් රෝල් දැන් නම් නෑනේ දැන් ටීවී නේ බලන්න. ඒ පික්චර් රෝල් එකට ගිහිල්ලා අපි ඉඳගෙන චිත්‍රපටයේ රූප දකිනවා. ඒක ටිකට් එකටම හම්බ වෙනවනේ. එතනින් යන සවුන්ඩ් එකක් ටිකට් එකම හම්බ වෙනවා. ඔය සිගරට් වෙන කට්ටියගේ දුංගල නහයට හම්බෙන එක ෆ්‍රී. මන්තුරු මකුණ කනකොට එකක් ෆ්‍රී. කයටත් හම්බ වෙනවා. අපිට උන් ගාලිදින නෙල කඩකට කර මොනවද හප හපක් තියෙනවා කිය. ඒකට රූපක් තියෙනවා, ශබ්දක් තියෙනවා, ගඳක් තියෙනවා, රසක් තියෙනවා, පහසක් තියෙනවා. චිත්‍රපටියේ ශෝකාන්තයත් දුක්ඛාන්තයත් කියවන මොලේට පැද්දී. අපිට පේන්නේ පැය තුනේම අපි රූපත් බැලුවා, ශබ්දත් ඇහුවා, ගඳත් ඇහුවා, රසත් බැලුවා, පහසත් ලැබුවා, හිතුවා කියලා. දුක් කවදාකවත් නැහැ. පිටරට බලන වෙලාවට ගඳ බලන්නේ ගඳ කවදාකවත් ඒක තේරෙන්නේ නැහැ. ওই පික්චර් එක බලනකොට මුළු රිදී කිරේම තන්නේ කර ආලෝක ධාරාවක් දුවන වගේ තේරෙනවා. ප්‍රොජෙක්ටර් එක හරියට දන්නේ කන දන්නවා කාලෙන් 50ක් අපි ඉඳලා තියෙන අන්ධකාරය. පික්චර් එකක් පෙන්වනකොට ප්‍රොජෙක්ටර් එක දන්නේ කන දන්නවා ප්‍රොජෙක්ටර් එක කරන්නේ ආලෝකය ෆ්ලෑෂ් කරනවා අන්ධකාරයක් වෙනවා ෆ්ලෑෂ් කරනවා අන්ධකාරයක් වෙනවා කවදාකවත් අන්ධකාරයක් වෙන්නේ අපි කියන්නේ ඔකට රීදී කිරේ කියලා. නමුත් එහෙම එහෙමම කෙරුවේ නැත්නම් චලන රූප ගන්න බෑ. නමුත් අපිට වෙන්නේ අපි දිගටම චිත්‍රපටියක් බලනවා. මොන විකාරයක්ද කරලා තියෙනවද? කවුද චිත්‍රපටිය හදලා තියෙන්නේ මේ බලන මිනිහා තමයි අපිට ඕන විදිහට ඒක හදාගෙන තියෙන්නේ. අතරින් මෙතනින් ශබ්ද ටිකක් ඇහෙනවා අතරින් මෙතන රූප ටිකක් දැනෙනවා අතරින් මෙතනින් ගන්ධ ටිකක් දැනෙනවා සේරම අපි එකතු කරලා චිත්තපටය දක්වා ගන්නවා ඒකම තමයි මේ ලෝකෙ වෙන්නේ බුදු දානන්ති කියන මේ ඔක්කොම ෆැකල්ටිස් එකතු වෙන තැනක් තියෙන පස්සක්දීදී whole body experience ආනාපාන දිගේ අඩියට මෙයන්නේ ඊළ බලන්න ඒක දකින්නේ ඇහෙන්ද කියලා කනෙන්ද කියලා නාසයෙන්ද කියලා දිවෙන්ද කියලා හිතෙන්ද කියලා නෑ whole body අන්නතෙන් තමයි gediy එකතු වෙන තැන එතෙන් තමයි මේ නිෂ්කාශනය සිදු වෙන්නේ. ගන්ධුනේ ඔක්කොම ඉවර කළ වැඩි ඉවර වෙන්නේ. අපි ෆ්‍රැග්මන්ටඩ් වෙන තාක්කල් බයස්. එක්ස්පීරියන්ස් එක බයස්. ඒ කියන්නේ බැලන්ස්, අයින් බැලන්ස්. ඉතින් මේක දුවන්නේ වෝල් පූල් එකේ තමයි. යෙදී වෙච්ච දවසේ ඔක්කොම එක කාපු දවසේ සෙන්සස් වලින් කට් ඔෆ් වෙනවා. සෙන්සස් වලට එන ඉම්පීච්මන්ට්ස් ඉම්මැටිරියල් වෙනවා. ආනාපාන කෙරුවට දැනෙන්නේ නැහැ. සද්ද ඇහුනට ඒ ඒ වෙලාවට සද්ද වදින්නේ නැහැ. දුර වේදනාව දැනෙන්නේ නැහැ. ඇහැට රූප පේන්නේ නැහැ. ඉතින් මෙතන ගියාම මේකට කියනවා වෙස්ට් එක තමයි වචන දාලා තියෙන්නේ whole body experience කියලා. some unification එකක්. අන්න එතන තමයි healing වෙන්නේ. එතෙන් එන්න ආනාපානෙම ඕනේ නැහැ. දැන් මම කියන්නේ කාර්යක ලයිසන්ස් ගන්න ගියාම මොරිස් මයිනර් කාර්කෙන් ගත්තාම කේම්බ්‍රිජ් එකට වෙනම ලයිසන්ස් එකක් ඕනේ නැහැ. මයිනර් කාර්කේ ලයිසන්ස් එකේ හේමම අරකට ගන්න පුළුවන්. වෙන කාර්යකට කියන්නේ ගියර හතර කොහොමද කියලා පොඩ්ඩක් දැනගන්න. එක එක ලයිසන් එකයි වරකට. මේ ගතර වටේ ඕනේ වාහනයකට ගන්න. ඥානබණේ හරි සද්දෙන් හරි මුඛෙන් හරි අන්න මමයා කියන එකේ මේ කියන විකාර සූපේ පැත්තක දින පොඩ්ඩක් ඇතුළට පොඩ්ඩක් මේ කියන ෆ්‍රැග්මන්ටඩ් මයින්ඩ් එක වෙනුවට යුනිෆයි වෙන්න හරි යුනිෆයි වුණාට පස්සේ තියෙන මේක ඡන්ද බෝල්ට. කඩාවට ලෙඩ කරන්න බෑ. ඒක මේක යුනිවර්සල් පවර් එකක් එක්කන තියෙන්නේ. අපි යොමුනා මේ කැලිය වලට කඩකට පස්සේ ඒකට දුවන්න බෑ. ඒකකින් මේ මේ ගුණා කුරේ ගිහිල්ලා වගේ භාගයට ගුණා යන්නේ අඩමානෙට ගිහිල්ලා අනිවාර්යයෙන්ම අද තමයි දුවන්නේ. ඒක තමයි වර්ල්ඩ් ඉනොවේච් කියන්නේ. ඒක තමයි අපි ලෝකායත දැනුම කියන්නේ. ලෝකායත දැනුම අංග සම්පූර්ණක් ඇත්තෙම නෑ. නාස්තිකයි බාහිර අවස්ථේ. මේක විතරයි අතුලට එන්නේ. ඒකට ඔක්කොම එකතු වුණාට පස්සේ මේ ඥාන කෙනෙක් එක තුනක් පිළිම කෙනෙක් එක තුනක් පැවිද්දෙක් එක තුනක් නැතුණත් ඒක එකයි. එතෙන් යනකොට කොමන් කැරක්ටර් එක මතුවේ. මනසක තියෙන පොදු ලක්ෂණ මතුවේ. කැඩිච්ච ගමන් පෞද්ගලික ලක්ෂණය, රුචි අරුචිකම්, සංස්කෘතිය, අගයන් ආඩම්බරයන්, සම්ප්‍රදායවල ඒකෙන් ඥාන කන්නේ ඔක්කොම රැගෙන. අතින් ගියාට පස්සේ ඒ අයිඩෙන්ටිටි නැති වෙනවා. මයින්ඩ් ටු මයින්ඩ් කනෙක්ෂන් එකක් එන්න පටන් ගන්නවා. බුදුහාමුදුරුවෝ මොකද්ද මේ කිව්වේ? මොකද්ද ටෙලිපති කියන්නේ? මොකද්ද මයින් හීලින් කියන්නේ? මොකද්ද self healing කියන්නේ? ඕක මහලොකු දේවල් නෙවෙයි. මම ප්‍රසකවනේ. අඩු ගන්න පොඩි කාට කරදර කරන්නේ නැතුව අම්මා නිකන් ඉන්නවනේ මේ වෙලාවේ ඒක උඩ දෙයක් කරගත්තා. ඒ නැත්තම් අම්මලා කොහන්නේ පොඩි මවුසනික. පිරික්කියට පැත්තක තියලා නේ පිරික්කියන්නේ. එතකොට උගේ මයින්ඩ් එකේ එහෙම කාම් ඩවුන්. ඌ ඒක කරගන්න. කොයි ක්‍රමේ පොඩි එකා කොතනින් ඒ කන්ටෙන්ට්මන්ට් එකට යනවා කියලා අපි දන්නේ නැහැ. හැබැයි පොඩි එකා ඩිස්ට්‍රැක්ෂන්ස් අඩු. පොඩි එකා හුඟක් වෙලාවට ඉන්නේ one thing at a time and that done well. ඌ සෙල්ලම් බඩුවක් එක සෙල්ලම් කරනකොට බලන්න අනිත් සෙල්ලම් බඩු ගැන ඌරේ කියනවාද කියලා. අම්මා කොහෙද ඉන්නේ කියලා. උට කරන්නේ ඌ ඒකට ගියා එච්චර. ඒ කියන්නේ gediye පිටින් ඌ ඉන්නේ. අපි තමයි මේ මෙහෙ බලනකොට අරේ හිතනවා අර කුණානාත් විදිහට අවුල් කරගෙන ජීවත්. ඉතින් සෝරි කියලා තමයි කියන්නේ. සෝරි. මේ කන පරිප්පුවේ හැටියට ඉල්ලගෙන කන්නේ සෝරි කියලා කියනමුත් අපි මේ උත්සාහ කරන්නේ ඒ ක්‍රමය හරහාම ආපහු ඒ කියන්නේ මේ දැනුමෙම මේ අපි තියෙන ලෝකායත දැනුමෙම ආපහු යන්න දෙන පාර රීකන්ඩිෂන් ඩිකන්ඩිෂන් අන්නේ අන්ලර්නින් process එකට යන්න හදනවා. ඒකවල හරිය simple life එක. simple living high thinking basic needs විතරයි luxuries නෑ. ඒක උනවා කියලා හිතකින් ගෙඩිය පිටින්. fragmented නෑ. ඒක තමයි අපි අපිට කරන්න තියෙන ලොකුම සාන්තිය. ඒකෙන් නිකුත් වෙන vibration එක අනිවාර්යයෙන්ම අනික් කෙනා heal කරනවා. ඒ ඒ unified මනසක් තියෙන කෙනාගේ vibration එක අනිවාර්යයෙන්ම අනික් කෙනාට infectious තේරෙනවා හීලින්ම තමයි. ඒක තේමාංශ තිබුණා මෙයා කොහොමද මේ කරන්නේ කියලා. එමත් යමක් නොකර සිටීමෙන් තමයි අර යුනිෆිකේෂන් එක. ක්‍රාෆ්ට්මන්ෂිප් නේ ස්මාර්ට් වෙන්න හදන්නේ. ඒක දෙයක හිතෙන්පත් කරගෙන ගරුතර ස්වාමීන් වහන්සේ නිකම් කියන කොමන්ද ඉන්නේ වෙනකොට හඳුනාගන්න බැහැ. නිකාන්ති කියලා කියන්නේ වචනයල කියන මෙහෙමයි යකඩවලට කියන අයස්කාන්ත කියලා. යකඩෙකට කියන නම තමයි අයස්කාන්ත. අයස් කියන්නේ යකඩෙටම. අයන් කියලා වචනයල තියෙන අයස් කියන වචන දෙකම සංස්කෘත ශ්ලෝකයේ එකමයි. අයස්කාන්ත කියන්නේ යකඩ ඇද ගන්නා සුළු. කාන්ති කියන්නේ කියන්නේ ඇද ගන්නා සුළු. ඒ කියන්නේ අයිසෙක් නිව්ටන්ගේ තීරිකේ ප්‍රධානම ගුරුත්වාකර්ෂණේ රිපල්සිව් පවර් එකක් නෑ ඒක තියෙන ඇට්‍රැක්ටිව් පවර් එකක් විතරයි. ගුරුත්වාකර්ෂණය කියන්නේ ඇද ගන්න ශක්තිය. ඒ වගේ නිකාන්තයේ කියන්නේ මේ ආකර්ෂණය කාණ්ඩම් ගතිය කියලා පිටින්ස කියන්නේ. ඒක නිසා තමන්ගේ සීලෙට සීලෙත් මේක ඇත්තටම කතා කරන්නේ භාවනා කරනකොට එන ආලෝකයට ප්‍රියමනාප ගතිය, ඇදෙන ගතිය, ඇලෙන ගතිය කියලා නිකාන්තය. භාවනා කරනවා කියන ලොකු වීර්යයක් එනවා. හොඳට භාවනා කරනකොට වීර්යයෙන් පිරෙන්න ගන්න. එදාට ඒකට ඇලෙනවා. ඒ වගේම මෙනෙහි කරන්න ඕන ධර්මයට කරන්න පුළුවන් කියලා යන්න හදනවා. ඊගාට ඥාන පහළ වෙනවා. ඊගාට උපේක්ෂාව පහළ වෙනවා. සතිය පහළ වෙනවා. ඒක ඔක්කොටම ආකර්ෂණ ශක්තියක් කරන මෙන්න මේ ආකර්ෂණ ශක්තිය නිසා ඒ ධර්මයාගේ දියුණුව කඩහනවා. ඒ ධර්මයේ මේ මූල ප්‍රභවයෙන් කපා හැරෙනවා. ඒ නිසා 10 වෙනි උපක්ලේශ කියන්නේ නිකාන්තය කියලා. නිකාන්ත කියන්නේ අනිකුත් තමන් භාවනා කරනට ඇති වෙන්නේ මේ හොඳ පැතිවල තියෙන ආශාවට. ඒක මමයේ කියා ගන්න කතිය. ඒක මගේ කියා ගන්න කතිය නිකාන්තය කියන්නේ. නිින්ද කියන්නේ එහෙම අවදිමත් කතියක් නෙවෙයි. නිින්දදී තියෙන්නේ කුසීතකමට ආශාව විතරයි. කම්මැලිකමට ආසාව විතරයි. සතියකට හෝ ආලෝකයකට හෝ අනිත් ශ්‍රද්ධාවකට ආසාවක් නිකන් මේකෙදී නෑ. නිකන්තිය නැති කර ගැනීම කුමක් කළ යුතුද? අපි දැනගන්න ඕනේ නිකන්තිය ආදීනවා එච්චරයි. හොඳ දේ වුණාට හොනට වැඩි ඕනේ නැහැ. මේ ඇති වෙලා තියෙන හේතු බල ධර්මක ප්‍රතිඵලයක් මිස මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි. මේ ධර්මතා තුන කාටත් මේකේනවා. නිසා ඒව පැත්තක තියලා මූල කර්මස්ථානෙම හිත දාන්න. මේකටමත් වෙන්න එපා. නිකත්වේ වර්ධනය වෙන කුමක් කළ විටද නිකන් කිය වර්ධනය වෙන එක තමයි සංසාරේ ස්වභාවය. ඒකට මොනවක්වත් ඕනේ අවිද්‍යාව තියෙන තාක්කල් ආසව තියෙන තාක්කල් නිකන් කිය ස්වභාවයෙන් ගන්නවා නම් විභාගයක් පාස් වෙච්චම සතුටු වෙනවා. මට හැකියාවක් ආවා මට මේක තමයි. ඒක අපි කියන මොටිවේෂන් එකකට තියෙන්න ඕනේ කියලා. නමුත් ඒක නිකන් කිය බව දන්නවනම් අපිට ඒකේ ලිමිට්ස් වලින් වෙන වැඩේ ගන්න. උනට වැඩි ඒකට නතු භාවයක්, දීන භාවයක් කරන්න ඕනේ. ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වඩන වෙලදී තදින්ම සිත එකඟ වී ආනාපානයේ සිවුමේ නොදණියයි. එවිටම ලා අලුපාට තිරයක් ස්ක්‍රීන් එකක් වැනියාවක් ඉදිරියේ තිබෙනසේ දැන දැක ටික වේලාවකින් ආනාපානයේ නැවත ක්‍රමයෙන් වැඩි වේ. මේකේ හුස්ම ගන්න විටදී, හෙළන විටදී ඉලක කීතිරයේ වෙනස් වීම ඇති වේ. ඉන්පසු ටික වෙලාවකදී නැවත ආනාපාන සිහින් නැති වූ සිහිත කිතිලේ මත සිහින් දිය බිඳු මතුවේ. නොනවකී මේ දේ සිදුවේ. මේ සිදුවීම් සියල්ලටම පසු කිසි දෙයක් නොදනියයි. නැවතත් ටික වෙලාවකින් මුළු සිරුරම ටිකසී නිින්දෙන් අවදි විටකමින් දැනේ. අවදි විටදී ආනාපානයේ මුලවලින් සිහින් පවතී. මේ අවස්ථාවේ සිත නිින්දට වැටීමක්ද එසේ නැත්නම් ඒ වළක්වා ගන්නේ කෙසේද? මේක ඇත්තටම මේ කෙලස් නින්දක් නෙවෙයි. නමුත් සතියේ හෙල්ලීමක් කියලා කියන්නේ. සති ධාරාව මේ වෙලාවේදී සාමාන්‍ය සතිය බෑ. සුපතිචිත්ත සතියක් ඕනේ. ඒ කියන්නේ සතිය ඊට වැඩි හය ගියරකට වැටලා තියෙනෝනේ මේ කල්ලාන. සාමාන්‍ය පෞතින සතිය මෙතෙන් යන්න සුදුසුකම් දුන්නට මෙතෙන් යනකොට වී සත් සමා මේ හැම ඉන්ද්‍රිය ධර්මයක්ම රේන්ෆෝස් වෙනවා. සද්ධාව සුපර්ෆිෂල් ෆේත් කියන එක ප්‍රසාද සද්ධාව ඕකප්පන සද්ධාව බාටපත් වෙනවා. Tamangeම වීර්ය ආදී ධර්ම ගැන Tamanට විශ්වාසයක් පාරයි. බුදුහාමුදුරු කියන විශ්වාසය නෙමෙයි මගේ උත්සාහය, මගේ සමාධිය, මගේ ඥාණය මට මෙතෙන් යන්න පුළුවන් කියලා. ඒ වගේ වීර්ය පිළිබඳව ආරම්භ ධාතුව නික්කම ධාතුවක් බාටපත් වෙනවා. පටන් ගන්න තිබුණ වීර්ය නෙමෙයි ඊට පස්සේ තව කෙනෙකුට කියලා දීලා අඬ ගන්න යන පුළුවන් තරම් වීර්යයක් එන්න ගන්නවා. පැතිරෙන වීර්යයක් එන්න. සතිය සුපතිත්ිත වෙනවා. සමාධිය අර කියන විදිහට උපචාර සමාධියතෝ අර්පණ සමාධියට වගේ අරමුණෙන් හිත ගලවන්න බැරි විදිහට අරමුණත් එක්ක තද සම්බන්ධයක් ඇති වෙනවා. ප්‍රඥාවත් predictable verifiable and credible විදිහට පටන් ගන්නවා. මට නම් මේක මේ මම ඊට පස්සේ ආය ආලෝකයක් ආවට මම රැවටෙන්නේ නැහැ. මට ලুকু දෙයක් අට මට මට කරන්න දෙන ආනපනියයි එකමයි කියලා හොඳට විශ්වාසය පහළ වෙනවා. ආන්නේ මට්ටමට පහළ වෙනකොට කියන සතිය නැතිනම් ඒ සතිය මදිනම් සතිය ලුහුට යamak වෙනවා. සතිය ස්ලිප් කරනවා කියන. ඒ ස්ලිප් එක තමයි මේ පෙන්නේ. ස්ලිප් වුණාට පස්සේ ආපහු සතියට වැටෙන්නේ ගසලා. වැටෙන්නේ කවදාකවත් පිට යන්නේ නැහැ. අරමුණටමයි වැටෙන්නේ. ගුණ ටිකටමයි වැටෙන්නේ. ඒක පාට ගෙනල්ලා තෑරියා වගේ වෙනවා. ඒකෙන් තේරෙන පටන් ගන්නවා ඊට පොඩ්ඩකට ඉස්සෙල්ලා සත්‍ය තිබිලා නැහැ. සත්‍ය කැඩිලා නැවත සත්‍ය එනකොට තමයි ගසලා ගෙනලා ගන්න. ඉතින් ඒ නිසා මේ ධර්මතාවයක් වැඩ කරනවා. හැබැයි ස්මූත් රන් එකක් නැහැ. ඉතින් මේ මේ මේක වළක්ව ගන්න නම් ඒ බුදුම ස්වාමීන් වහන්සේ කිව්වේ නින්දට යනකොට නින්ද යන හැටි හොඳට බලන්න කියලා හැමදාම. අපි නින්දට යනකොට කොහොමද මේ අවදි මනස අවදි ක්‍රියා ශරීරය හිමීට තැම්පත් වෙලා මනස තැම්පත් වෙලා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් නිකන් අයිස් ටිකක් ගල් වෙනවා වගේ ඉටි ටිකක් ගල් වෙනවා වගේ මේක තැම්පත් වෙන හැටි බැලුවොත් මේ ගැස්සෙන්න පොඩ්ඩකට ඉස්සෙල්ලා මේ ಗುಣධර්ම ටික එකතු වෙලා තමයි සීතල වීගෙන එන බව තේරෙන්න පටන් ගන්නවා හැමදේම නිකන් ෆ්‍රෝසන් වෙනවා අන්න එක වෙනකොට දැනගන්න ඕනේ මෙයා මේ යන්න හදන්නේ ගැස් එකක් තමයි ඒ කල්ලාතු අල්ලගන්නවා කියන එක ලෑස්තිලා යෑමෙන් විතරයි කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් ඉන්නේ මැක්‍රෝ ලෙවල් එකේ නිින්ද යනකොට බලන්න කියනවා. ඊට පස්සේ උදේ පාන්දර නැගිටිනකොට බලන්න කියනවා. හොඳ සතියෙන් පුරුදු කරගන්නට තියෙනවා. හිතාවති වෙනවා කියන එක එකක්, ඇහැරිනවා කියන තව එකක්. හිතාවති වෙනවා කියන්නේ අවදි වීම. ඒකෝ තේරෙනවා මගේ නිින්ද ඉවරයි කියලා. ඊට පස්සේ සතිය ආරෙනකොට අපි සතියෙන් ඉන්නේ කියලා බලන්න. ඇස්තරණයක සතියෙන්ද කෙරෙන්නේ කියලා. එහෙම නැත්නම් වෙනද කරන දේ දෙකට කඩලා පුළුවන් තරම් සතිය දියුණු කරන්න. එතකොට අපිට තේරෙනවා නැති මමෙක් ඉතිසල් නැතුව හිටපු මමෙක් ටක් කරලා තියෙනවා. ඇති වෙලා අපි ඔරියන්ටේෂන් එක ගන්න පෙරදා හිටපු ධනමද මොකද වෙලා කියන්නේ ඔරියන්ටේෂන් එක අරගත්ත පස්සේ යන්තම් ඇති සක්කාය දිට්ඨිය හදාගත්තා කියලා ඔන්න වැඩ පටන් ගන්නවා. නැතුව තිබුණු ආත්මය ඔක්කොම හුලං ගහලා සකස් කරලා ඊට පස්සේ බබා වැඩිට දානවා. ওই වැඩ පිළිවෙලයි ඒක නැති වෙන වැඩ පිළිවෙල දෙක බලනකොට උට බොහෝම සමාන වැඩක් වෙනවා ගැස්සිලා ආපු ආපු ගම අපිට නිකන් ෆැමිලියරි ටිකක් දැන් නම් ඉතින් හරි ඊට පොඩ්ඩකට ඉස්සෙල්ලා තිබිලා තියෙන්නේ ආත්මයක් නැහැ මනාව මේ ඉන්ටෙන්ෂන් එකක් නැහැ විල් එකක් නැහැ ගිහිල්ලා ස්ලිප් වෙලා ගිහින්. තරංගලේ නෝල කඩලා ගිහිල්ලා වගේ ගිහිල්ලා. අන්න ඔය දෙකම මේ සත්‍ය ආලෝකයට යට කරපු දවසේ අපිට තේරෙන්න පටන් ගන්නවා අර නැවත සත්‍ය සක්කාය දිට්ඨිය නැවත ආත්මය නැවත ඒ ලක්ෂණ පහුනට අපිට ස්පාසාවක් එනවා. ඒක නැති වුණාට පස්සේ අපිට වෙන්නේ අපි lost නැති වෙලා අසස්න වෙලා දිය වෙලා අපේ අනන්‍යතාවය නැති වෙලා ඒක මහා විනාශයක් ඒක මහා අකෘතයක් වගේ පේන. ඒ නිසා මේ දෙකේ එකට වැඩි එකක් හොඳ නෑ. නමුත් අර ඒ වෙලාවට අවතියක් ගන්න පුළුවන් කියන එක තමයි මූලධර්ම ප්‍රශ්නේ. අන්නර කියන විදිහේ ගැස්සෙන්න පොඩ්ඩකට ඉස්සර තිබුණ එකට අපිට සති ධාරාව සති ආලෝකේ වටන්න පුළුවන් කියන. ඒකට කියනවා මෙහෙම ඒ කියන්නේ figurative language එකෙන් කතා කරන්න වෙන්නේ කෙනෙකුට පුළුවන් ද කියලා අහනවා හීනෙකට අවදි වෙන්න. මම දැන් හීනේ ඉන්න බව හීනේදී දැනගන්න පුළුවන් කියන්නේ. lucid dreams එන්නේ දුවර පිහිටු පේන්නේ අන්නේ වෙලාවේ කෙනෙකුට self conscious වෙන්න පුළුවන් කියලා. එහෙම පුළුවන් නම් ඔය කාලොස් කැටනින් දන්දා පොත් ගොඩක් කියලා තියෙනවා සවුත් ඇමරිකාවල. ඔව්. එයා කියනවා ඉස්සරජුන මායා සිවිලයිසේෂන් එකේ તો කොහෙද ආපු ඒ ට්‍රයිබල් ගෲප් සාම ඉන්නා කියලා. එතනසක වැඩේ මේ හොයන එක. ඒකේ කවදාකවත් ඒ ට්‍රයිබල් ගෲප් එකේ නායකත්වය දෙන්නේ නැතුළු හීනට අවදි වෙන්න බැරි මිනිහෙකුට. ඒකේ ක්වොලිෆිකේෂන්. ඒගොල්ලෝ පුරුදු කරනයි කියන්නේ ඕනම වෙලාවක Tamanට නිකන් තනිකමක් වයකමක් අසරණකමක් දැනුනොත් අත් දෙක මෙහෙම කියලා මේ මේ වේකාව දෙක එකට ලං කරලා මේ මැප් එක නිතරම හිතට ගන්න කියනවා. දැන් මෙයා මට බනිනවා. මම දන්නවා මට දැන් කේන්ති කියොත් මට හොඳ නැහැ කියලා එහෙමනම් කරන්න ඔයා බැනපොඩි මම මේකට හිත දානවා. ඒ මට යමකට තද බල ආසාවක් ඇති වෙනවා මම කරන්නේ මේකට හිත දානවා. විභාගයේ කියන ප්‍රශ්නෙට උත්තරේ නැහැ මේකට හිත දානවා. දාපු ගමන් මේක නිකන් මේ මැප් එක හිතේ නිතරම හිතේ හිතනවා තමන්ගේ අතේ රේක. හීනෙකින් තමන්ට සැකයක් ආවොත් එනවා මේක හීනයක්ද නැද්ද කියලා මේක චෙක් කරලා බලන්න කියනවා. මේක හොඳට බලන්න පුළුවන් නම් වෙරිෆයි කරන්න අන්නේම ටෙක්නික්ස් එකක් දාලා කොහොම හරි හීනට අවදි කරනවා. අවදි කරුවට පස්සේ ඔක්කොම අභිඥා ලැබෙනවා. අපිට හීනෙන් ගිලෙන්න පුළුවන්, හීනෙන් ඈත වෙනවා බලන්න පුළුවන්, හීනෙන් හරි සෙන්සරි පර්සෙප්ෂන් ඔක්කොම හීනෙදි කියන ප්‍රශ්න තියෙන එක අපි දන්නේ නැති. ඒ හීනට අවදි වෙනවා ඒක තමයි නම බ්ලැන්ක් එකට අවදි වෙන්න පුළුවන් කියලා බලන්න. හිත සම්පූර්ණයෙන්ම බ්ලැන්ක් එකකට හදනකොට අපි හිතා ගන්න ඕනේ මේ වෙලාවේ ෆුල් සර්ච් ලයිට් එක දාගෙන ඉන්න ඕනේ මොකද වෙන්නේ කියලා. ඒක නිකන් මේ ඊගෝ එක ඇති නැති වෙන අවස්ථාව, විල් එක, ඉන්ටෙන්ෂන් එක ඇති නැති වෙන අවස්ථාව. අන්නේ ඒ ට්‍රාන්සිෂන් එක මේ මල පනින තැන, දන්නා තැන ඉඳලා නොදන්න තැන වැටෙන තැන අවබෝධ කෙරුවොත් ඒක මනුස්ස මනසේ අදුමාකාර ජනේලක් විවෘත කිරීමක් වෙනවා. අපි මේක බෑ කියලා සාමාන්‍යයෙන් දාලා තියෙන්නේ නමුත් නිින්දට යන හැටි බලනකොට බලනකොට බලනකොට එක මේ ග්‍රොස් ගොරෝසු විදියට මේක චෙක් කරන්න පුළුවන් කියලා. ඒ නිසා මේක මේ අඩුපාඩුවක් විදියට තමයි කියන්නේ සතිය අඩුපාඩුවක් කියලා. නමුත් බරපතල චෝදනාවක් හෝ වැරද්දක්වත් නෙවෙයි. මේක අභ්‍යාසයකට ගන්න කියනවා. නැති වුණාට පස්සේ සීයේ එන වෙලාවයි දකින්නේ නැති වෙන්න හදනකොට තියෙන ලකුණු ටික අඳුරන්න පුළුවන්. ඒ නැති වෙගෙන යනකොට ගල් වීමක් වෙනවා සීතල වීමක් වෙනවා ගුලි වීමක් වෙනවා අන්නේ ගුලි වීම වෙනකොටම වෙනදට නැති සතියකින් දිහාම බලන ඉන්න ගතියක් ඇති කරන්න කියනවා මේක හදා ගන්න ගමන් මේ විස්තරය හරි ෂොක් කියලා දෙනවා ඒකට පාරණම්දී වෙන්නේ ඒකට ඒ කියන්නේ අර first experience එක යාර මේක ක්‍රිෂ්ණමූර්ති හරියට ඔක විස්තර කරනවා. ක්‍රිෂ්ණමූර්ති විස්තර කරනවා මේක සාමාන්‍ය ලෝකේ ඕන කෙනෙකුට දැක්කන්න පුළුවන්. තද බල නින්ද කියලා නැගිටිනකොට නැගිටතර පස්සේ නැගිටතර පස්සේ මම එයා ඉන්නවා දිග බලලා හරියට ඔක්කොම තියෙනවා. තද බල ඉන්නකොට මොකක්වත් නැහැ. ඒක අපි දන්නේ නැහැ මොකද උනේ කියලා. නමුත් ආපි රිලැක්සේෂන් එකක් නැගිටතර පස්සේ ඒ නිසා මේ අත්දැකීම අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. නමුත් අපිට විස්තර කරන්න පුළුවන් වෙන්නේ අවදි වුණාට පස්සේ පිටිපස්ස බලනවා. එතෙන්දි වෙන්නේ නැති මමයේ උදේ පාන්දර නැගිටිනකොට ඇති වෙන්නේ නැහැ. අන්නේ ඇති වෙන හැටි හොඳට බලන්නේ. නැතු ඉඳලා පාට මතු වෙලා හිත විතරක් ඉඳලා ඇත්තේ හරියට පස්සේ ලකුණු වලින් අපි ඒක තහවුරු කරගන්න හැටි ඊට පස්සේ ක්‍රියාත්මක වෙනකොට අර පරණ පුරුදු බරවාහනේ බව තේරෙනවා ඉතින් දුවනවා දවසේ තිස්සේම දුවලා ආය හන්දාවට ආයතරය වාහනේ පොඩ්ඩක් අයින් වෙනවා අන්න ඒක හොඳට අවදීන් බලන්නේ ඒක නිකන් මේ දවසේ කටයුතු වල ස්පිරිචුවැලිටි එකක් ගන්න පුළුවන්. මහන්සිලා වැඩ කරනකොට අපි මේක යන්ත්‍රයෙන් වැඩ කරනවා. නිින්දට යනවා කියලා කියන්නේ තටා දිලෙන්නම් බබදොයි. ඊට පස්සේ ආයතු දෙ නැගිටිනවා කොහොමද නැවතේ ඒ සංඥා ටික අර අරන් තිබුණ ඇඳුමක් අරගෙන ඇඳ ගන්නවා වගේ එන හැටි දිහා බලනකොට පේනවා මේ විදිහට නිින්දකින්වත් මේක රිලැක්ස් නොවුනොත් දවස් 3කින් 4කින් පිස්සු වැඩ. ඒ ඉන්සොම්නියායම ආවොත් ආයෙත් පස්සේ ජීවත් වෙන්න වැඩක් නැහැ. මුළු රැම නින්දරවල ලෙඩක් ආවොත් භයානකම ලෙඩේ තමයි රෝගී කියන්නේ. අන්න අර කර ස්ලිප් එක යන්න දුන්න නැත්නම් ටෙන්ෂන් එක යන්න දරන්නේ නැහැ. ජීවත් වෙන්න බැරුව යනවා. ඉන්සන් ඉන්න අත්‍යවශ්‍යයි. ඒකෙන් තමයි අපි මේ එනර්ජි බැලන්ස් එක මේ නිෂ්කාශනය සිද්ධ කරන්නේ. එතන අපිට වැඩ ගන්න පුළුවන් කොහොමද නින්දට වැටෙන්නේ කොහොමද නින්දෙන් අවදි වෙන්නේ. අන්නේ දෙකේදී පේනවා කොහොමද නිකන් සාමාන්‍ය ක්‍රමයට සක්කාය දිට්ඨිතාවකාලික නැති වෙන හැටි ඇති වෙන හැටි. ඒක භාවනා විදි වෙනවා ආනාපානේ ඔයගේ උදුරට සීගුණාට පස්සේ වෙලාවක කාලය සහ දේශය කියන එකක් නමතක වෙලා එකපාරට අපි කාලයට සහ දේශයට අවදි වෙනවා. ඒක දැක්සන තමයි හිතේ. ඒක තමයි මේ උත්සාහ කරන්නේ. ඒක නිින්ද නෙවෙයි. හැබැයි නම්බු කරගෙන කටයුතු දෙකුත් නෙවෙයි. පුළුවන් තරම් මේක අවදාවදී සතිය යුක්තව කරන්න කියන එක තමයි කියන්නේ. Thank you. එතනකොට too late. ඉන්දියා නැත්තන්ට කියයි කියන්නේ මනසයි සෞඛ්‍යයේ බරපතල ප්‍රශ්නයක් ඒ තත්ත්වයේදී ආයේ හිත හදනවා කියන එක හදන්න හදන්න යකායි ගම්මල වගේ විසින්. ඉන්සොම්නියා එන්න පටන් අරගත්තොත් ඒක මට කිව්වේ අපි ඔය මිත්‍රිත්තුමනි ඊටේ අත්‍යවම භාවනා උගන්වන කර උගන්වන විට අපි හිටපු සභාවකදී. ඉතින් අන්තිමට මේ අපලෝ හොස්පිටල් එකට යන්තම් මේ ડોක්ටර්ස් යන්නේ යන කාලේ ඩිටෙක්ට් කරුවා මෙයාගේ බ්‍රේන් එකේ තියෙන කියලා මොකද්ද ටියුමර් එකක්. අරගොල්ල බලපුවම කව වහාම ඔපරේට් කරා. එතකොට ටියුමර් එකක් තිබුණා. ඇරලා බලනකොට දෙකක් තිබුණා. ඒ අරපු ගාම ඔපරේෂන් දෙකම කරා. කෙරුවට පස්සේ තවත් එකක් කරන්න උනා. මොකද්ද මේ මේ මේ රෙක්ටම් එකේදී හරි මොකද ඔපරේෂන් තුනක් එක දිගට කරලා බෙහෙත් දීලා තියෙනවා දවස් 30ක් නින්දනවා. ඊට පස්සේ ආව ඇත්තට ඊට පස්සේ ආගේ විෂන් එක සම්පූර්ණයෙන් මෙච්චර විතර වුණා. දේවල් කල්පනා කරන්න බැරුව ගියා. පස්සේ ආව බෝධි පූජාවක් තියන. අල්ලගෙන යන්න ඕනේ සම්පූර්ණ අසරණයි කියන්නේ. ඥානද භාවනා කරන මිනිස්සුන් හොඳ හැන්සම් තරුණ වයසේ මගේ වයසමයි. ඒවිලා කතා කරා. කතා කරලා ප්‍රශ්න හිතින් කතා කරලා කොහොමද කියලා මම කොයිට සම්මත මම මේ යාන නිවේ කිව්වේ කියුණා ඒ ටියුමර් එකකින් යන සිග්නල්ස් එයා හිතුවේ භාවනා ඉෆෙක්ට් එකක් කියලා. සිංගල් ඇතුලේ ඉන්න මේ ට්‍රොබින් දෙනවනේ සිග්නල් එකකින් අර ටියුමර් එකකින් භාවනා කිය කිය හිතේ අන්තර බලනකොට ඒක දැහැන ගිහිල්ලා මිනිහා කියනවා මගේ ජීවිතේ කවදාකවත් එහෙමනම් අපරාය මේ එපා කරන වෙලාවක ආවෙ නැහැ කියලා එක දවස් 30ක් ඇඳේ ඉඳන්නේ. ඒ වගේ වෙලාවට එයාට ආය භාවනාවට දාන්න කිසිසේත්ම ඉඩක් දෙන්නේ නැහැ කිමිකල් එක වැඩ ඇතුලේ. ඒක නෝ වෙන දඬුවමක් ඕනේ නැහැ කියලා කෙනෙකුට දෙන්න පුළුවන් නම් ඕක. ඉන්සොම්නිය හරිම අමාරු. ඒක නිසා මේ මේ වෙන වෙන එක එක සයිකොලොජිකල් සිටුේෂන් එක සමහරවිට ඉන්සොම්නිය එනවා මේ ඉම්බැලන්ස් එකක් කෙනෙකුට. පැටිස් දවසේ ලොකු රැදීසේ බුලත් කොට කොට ඉන්නේ. පුතේ පුතේ බොනවා බුලත් කරනවා ඉතින් මොකේ හැන්නේ කල්යන කොට නින්දන්නට. නින්දට වැටිස්සේ කතා. ඒවල වල අනිකුස නිදා ගන්නවා. බුලත් කරනවා මොකේ බොනවා මුත්‍රා කරනවා ඕක කරනවා උදේ වෙනකන් පැයක් විතර වගේ තමයි නින්දන්නේ. පොඩි ළමයෙක්ගේ බලන්න දවසේ සෑහෙන වෙලාවක් නින්දේ ඉන්නේ. ඒ නිසා උගා කඩු යාගේ සාන්තිය පැත්ත වැඩි ඇවිසින පැත්ත අඩුයි. මෛත්‍රිය යනකොට යනකොට හුදුවට භාවනා කරපෙච්චනකොට මේ ප්‍රශ්නේ දාන්න පුළුවන්. යාට තේරුම් ගන්න පුළුවන් දැන් තියෙන්නේ මේ යකයි කම්මල විශ්ලා තියෙන්නේ. ඕකට තවත් වරිය කරලා අවසන් කරලා වැඩි වෙන එකයි තියෙන්නේ. ඕක හේමම බාර ගන්න එකයි තියෙන්නේ. ඒක සාන්ත කරන්න හදනවා කියන එක ඒක හිතන්නවා. ඒක ඒ කියන්නේ ලක් වයි chance තමයි. Thank you. නෑ ඒක මෙහෙමයි කියන්නේ විශේෂයෙන්ම භාවනාවේදී ඔය පළවෙනි වතාවට වෙනවා ටෙක්නිකලි කියනවා නම් සම්මස්න ඥානෙදී බලන බලන හැමදේම ඇනලයිස් වෙන්න පටන් ගන්නවා. ලේසු බීමක් වගේ බලන බලන එක අනිත්‍ය දුක්ඛ අනාත්ම නිකන් බීම්ස් එක එන්න පටන් ගන්නවා. නිදාගෙන ගිහලා ආනාපාන හරි පිම්බි මැකිලීමට දානවනේ. ඇය ගණන් ඒකමයි. නිින්ද යන්නේම නෑ. ඉතිකට අපේ ලොකු සාහනස කියන්නේ ඒක එහෙම වෙනවා දන්නවනම් ඒ දවස් දෙක තුන එකට යනවා. Taman කය සම්පූර්ණ නිදාගෙන ඉලියවෙ කියන්නේ හිතට වැඩ කරන්නයි. උදේට රෙස්ට් මේ මේ මේ වෙහස දැනෙන්නේ. නිින්ද ගියා වගේ දැනෙන හොඳටම කවුන්ටබල් රයිට් ඉස්සෙම හිතුනේ එක්ක බිම්බි හැකිලෙන් බල බල නැත්තම් ක්‍රියාවේගික. ඒ කියන්නේ අර සම්මසනේ දිගට සිද්ධ වෙනවා. කන්ටම්ප්ලේෂන් එක යනවා. හැබැයි කය කියන්නේ සම්පූර්ණ නිදාගෙන. ඊට පස්සේ බලව උදයන්ට එනකොට විශේෂයෙන්ම ඔය උපක්ලේශයක් වැඩගෙන ගියාම රෑද දවල්ද කෑවද බීවද මොකක්වත් මතක නැතුව යනවා. දිගට අල්ලනවා ගන්නවා. අල්ලපුවා සමහර කඩේට දවස් දෙක තුන එක දිගට අල්ලනවා ඒක. ඇල්ලුවාට දිනචරියාව කරන්න කියලා. නිදා ගන්න වෙලාවට නිදාගෙන ඉඳියවට දෙන්න අඳුරට යන්න ඇඳට යන්න. ඒ දිහා උදේ නැගිටලා බලනකොට මුළු රෑම හැරලා හිටියට ටයර් වෙන්නේ නැහැ. හොඳට රිලැක්ස් වෙලා තියෙනවා. එතකොට තේරෙනවා මේ භාවනාවක් කියන්නේ කියලා. එතකොට ඒක ඉන්සොම්නියා කියන්න බෑ. හිතේ මයින්ඩ්ෆුල්නස් එක ෆුල් ෆ්ලෙජ් වැඩ. නිින්දත් මයින්ඩ්ෆුල්නස් එකට අවුල. ඒකත් under the light of mindfulness යන වෙලාවක්. ඉතින් ඒ වෙලාවට ඔය මහජීදාරු තුමාගේ පොතේම ලියලා තියෙනවා සමහරවට කැමරුචි නැති වෙනවා. කැම පිටක් දෙකක් ගන්නකොටම එක්ක ඇති මේ කෑම ගැනීම සම්පූර්ණ විස්තර තේරෙන්න පටන් ගන්නවා. කෑම නොකන්න පුළුවන්. එතනින් ගියාම ඕන වැඩක් නිින්ද නැතුව ඉන්න පුළුවන්. සැකසයි කරනවා. ඒ තේ ස්වාමීන් වහන්සේ කියනවා මේක තදබල විදිහට බලපනවා කියලා 50 60 පැනගුවායක නිින්ද නොවන වැඩි දඩින්ම බලපාන. මොකද ඒකට සාමාන්‍ය නිින්දට වෙන්නේ. ඒකට කැමරාපිටිය සාමාන්‍ය කෙනෙක් ඒක නිසා ඒගොල්ලන්ට කියනවා මේ භාවනාවෙන් ඇතිවෙන මේ දේ ඕනෑමට වැඩි කරන්න කියලා නොකා හිතුවොත් ඇඟ වැටෙනවා. ඉන්ද්‍රණගේ හිතුවොත් සෞඛ්‍ය ලහුතු නැහැ. ඒ මේක දැනගෙන පුරුදු කැම ටික දෙන්න ඇමෙත. පුරුදු නිින්ද දෙන්න අරක භාවනාවේ ගුණයක් කියලා තේරුම් ගන්න. හැමෝටම වෙන්නේ නැහැ. හැමෝටම මොකක් හරි ඉවෙන්ට් එකක් වෙනවා. මොකක් හරි ඉවෙන්ට් එකක් වෙන්න සමහරවිට ඔක යනවා. පැය ගණන් දවස් ගණන් යනවා. මෙතනකල නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදේවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ